ශාස්ත්‍රාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.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 අද්ධානං යාති ආබාධෝ ගන්තෝ ඉද්දීති තේදසාති ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇති සමථ විපස්සනා භාවනා මාර්ගය අනුගමනය කරනු කැමැති යෝගාවචරයා විසින් ලොකු කුඩා පරිබෝධ සිඳ දමා භාවනාට සෝදානම් විය යුතු වෙනවා. එයින් විශේෂ ලොකු pali බෝධ වශයෙන් 10ක් තියෙනවා. ඒ 10 තේරුම් අරගෙන තිබීමෙන් ඒ pali බෝධ නොවන ආකාරයට පවතින්න පුළුවන්කම ලැබෙනවා. ආවාසෝ කියන්නේ තමන්ගේ සේනාසනය. තමන්ගේ සේනාසනයෙහි වැඩි වගකීමක් තියෙන යෝගාවචරයෙකුට භාවනාව අපහසු වෙනවා. කුලං කියන්නේ තමන්ගේ ඥාති කුල සහ දායක කුල. ඒ අත්සන් කෙරෙහි අධිකව ස්නේහය ඇලීම බැඳීම ඇත භාවනාවට බාධාවක් වෙනවා. ලාභෝ කියන්නේ සිව්පස ලාභය. ධර්මදේශනා ආදීන් සුප්‍රසිද්ධ භාවයේ පැමිණීමෙන් ලැබෙන ආමිෂ ලාභයන් නිසාම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාදීන්ගේ ලාභ සත්කාරයන් නිසාම භාවනාවට බාධා වෙනවා. ගමෝ කියන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාට උගන්වමින් සිටිනවා නම් ඒකද භාවනාවේ පරිබෝධයක් වෙනවා. ඒ කියන්නේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උපසම්පන්න අනුපසම්පන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උගන්වමින් පුහුණු කරවමින් ගත කිරීම භාවනාවට බාධාවක් වෙනවා. කම්මං කියන්නේ මෙතන නව කර්මාන්ත නොයේ කුටි සෙනසුන් ගොඩනැගිලි සංවිධානයේදී සිටියොත් භාවනාවට බාධා වෙනවා. අද්ධානං කියන්නේ දීර්ඝ ගමන් විදේශ ගමන් බොහෝ දීර්ඝ ගමන් යනවා නම් ඒකද භාවනාවට බාධාවක් වෙනවා. ඥාති කියන්නේ තවත් ඥාතීන් වශයෙන් සමාත පිහිටෙන්න සිටින සමීපවද දරුවද ඥාතීන්ගේ කටයුතු සඳහා දෙදීමින් භාවනාවට බාධා වෙනවා. විශේෂයෙන් ශාසනික වශයෙන් ආචාරෝපාධ්‍යාන් වහන්සේලා පවා ගිලංගු අවස්ථාවන් වැනි අවස්ථාවන්හිදී ඒ ඥාති පරිබෝධයේ වශයෙන් භාවනාවට බාධා වෙනවා. ආබාධෝ කියන්නේ ශාරීරික වශයෙන් ඇති නොඑක් අසනීපකම් අසනීපයත්වත් ඒවා සුව කරගෙනම භාවනාවට සූදානම් විය යුතු වෙනවා. ගන්තුව කියන්නේ තමන් පරිහරණය කරන වාචෝද්ගත කොට ඇති ග්‍රන්ථ පරිහරණය කියන්නේ සත්‍යයන් මානසිකාරාදී වශයෙන් ත්‍රිපිටක ධර්මයේ හදාරමින් හෝ සත්‍යයනා කරමින් කාලය ජීවනවා නම් හේද භාවනාවට බාධාවක් වෙනවා. සිද්ධිය කියන්නේ මෙතන විකුරු වන 이르දී ආදිය කවර විදිහේ හෝ 이르දියක් සමාවෙත ඇතොත් ඒක විපස්සනා භාවනාවට බාධා වෙනවා සමතේට බාධාවක් නෙවෙන්න පුළුවන් මේ මහා පරිබෝධයන්ගෙන් දැනගීගෙනම භාවනාවට යෙදීම අත්‍යවශ්‍ය වෙනවා අනිත් කාරණය කුඩා පරිබෝධයක් තමා සිඳගෙන භාවනාවට සූදානම් වී යුතු වෙනවා හිසකේ රැවුල් බහා ගැනීම, නියපතු බහා ගැනීම, ශරීරයේ දොස් හැවිසී යතුත් උද්ධ විරේචන, අදෝ විරේචන, නත්තුකම්ම ආදීන් ශරීරයේ නිරෝගී බවට සහැල්ලු බවට පමුණවා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. තමන් පරිහරණය කරන ආවාස කුටි ගෙවල් ඇඳ කුටු ඇතිලි කොට්ට මෙට්ට ආදී පිළිදගුම් කළ යුතු නම් ඒවා කල්ැතුව පිළිදගුම් කළ යුතු වෙනවා. පළුපෙත් මං හැමදේම පෙන් පෙරහා තැබීම කැසිකිලි වැසිකිලි පවිත්‍රතාවෙන් සබා ගැනීම මේවා කුද්දක පරිබෝධ හැටියට හැඳින්වෙනවා. එවාගෙම කල්යාණ මිත්‍රයන් වහන්සේ ළමක්ම භාවනා කමඨහන් ගැනීමද තෝරාගත යුතු වෙනවා. සියෝචගරු භාවනීයෝ වස්තාච වචනක්ඛමු ගම්භීරංච කතං කත්තා නොචත්තානේ නියෝජය කියන ගුණාංග හතක් ඇති කල්යාණ මිත්‍රයන් සුලබ නැහැ. ඒ කල්යාණ මිත්‍රයෙකු සොයා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. පියෝච කියන්නේ සීලාදී ගුණ නිසා ප්‍රේභාවයක් කල්යාණ මිත්‍රයා කෙරෙහි පවතින්නට ඕනේ. ගරු කියන්නේ ලොකු කුඩා සුළු උවද ලොකු ආපත්‍ති කුඩා ආපත්‍ති කියලා වෙනසක් නැතුව කුඩා ඇවත පවා ගෞරවයෙන් ආරක්ෂා කරන එයින්ම ගරු කටයුතු කල්යාණ මිත්‍රයෙක් වන්නට ඕනේ. භාවනීයෝ කියන්නේ සමති උපාසනා භාවනාවෙන් සම්භාවනාවත්වයටපත් වූ උතුමෙක් වෙන්නට ඕන. ඒ වගේම වත්තාති කියන්නේ තමන් ආශ්‍රය කරන ශිෂ්‍යයන් කෙරෙහි කනුකම්පාවෙන් ලොකු කුඩා වර්ධ කියා දෙන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕන. වචනක්කමෝ කියන්නේ සමහර විට අකීකරු ශිෂ්‍යයන්ගේ හෝ නොදන්න නොදරුවන්ගේ වචනපතයන් ගණන් නොගෙන ඉවසිලිවන්ත වන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕන. ගම්භීරංච කතං කත්තා කියන්නේ ගම්භීර වූ ස්කන්ධාතන ධාතු ආදී පිළිබඳ මනවින් කියා දෙන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕන. නොචක්ඛානේ නියෝජය කියන්නේ මාර්ගඵල අධිගමනයේ දක්වා අවශ්‍ය වන පිළිවෙත් මඟ හැර වෙන දෙයක් නොකියන ඒ ප්‍රතිපත්ති මාර්ගයේම යොදවන කල්යාණ මිත්‍රයෙක් වෙන්නට ඕනේ. මේ කියන උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා සමාද සුදුසු සෙනසුනක් තෝරා ගන්නට ඕනේ. විශේෂයෙන් භික්ෂූන් වහන්සේ නමක් නම් නුසුදුසු සේනාසන 18ක් ගැන අට කතාවල හැඳින්වෙනවා. මහා වාසං නවා වාසං ජරා වාසංච පන්තනින් සොණ්ඩින් පක්ඛංච පුක්ඛංච <clears throat> ඵලං පත්තිත මේවච <clears throat> නගරං දාරුණා කෙත්තං විසභාගේන පත්තනං පච්ඡන්ත සීමා සප්පායන් යත්ත මිත්‍රෝ නලබ්බති කියන අතලසක් තියෙනව නුසුදුසු සේනාසන වශයෙන් අත්හැරිය යුතුය. මහා වාස කියන්නේ වත් පිළිවෙත් කිරීමෙන් නිමාවක් නැති විහාරස්ථාන තියෙනවා. ඒතං ප්‍රතිජග්ගණේ කරන්න කාලයේ වැඩියෙන් ගත වෙන නිසා භාවනාවට බාධා. නවාවාසං කියන අලුතින් ගොඩනැගෙන ආවාස තියෙන. ඒ නව කර්මාන්ත බහුල බැවින්ද ඒද බාධාවක්. එවාගේම මහා වාසං නවා වාසං ජරා වාසං කියලා කියන්නේ බොහෝ දි รา පත් වූ ආවාස තිබුණු. ඒවා හිමින් කඩා බිඳ වැටෙන බැවින් ඒවා ප්‍රතිසංස්කරණය කරන්නම කාලය ගත වෙනවා. ඒකත් බාධාවක්. පන්තනී කියන්නේ මාර්ග ආසන්න ඇති සේනාසන. මාර්ග ආසන්න වල බොහොම පරිබෝධ බැවින් ඒකත් නුසුදුසුයි. සන්දිම් පත්තංච පුක්ඛංච ඵලම් පත්තිතමේ වෙති කිවි. ගිහි මිනිසයන් ඇවිල්ලා වතුර ගෙන යන තන් පොකුළු තන් ලිං ආදී ඇති සමීප ස්ථාන වල සුදුසු මදි. වගේම මහජනය ඇවිල්ලා දවදඬු කපාගෙන යන තැන් පත්කොළ කපාගෙන යන තැන් මල් නෙලාගෙන යන තැන් ආසන්න සෙනසුන් වටිනාකමක් නැහැ භාවනාවට බාධාවක්. තවත් බොහෝ භික්ෂූන් වහන්සේලා එන්න යන්න ප්‍රාර්ථනා කරන තැන් තියෙනවා බලාපොරොත්තු වෙන තැන් තියෙනවා. ඒ තැන්ද තමාට අසත්‍ය වෙන්න පුළුවන්. නගරං කියන්නේ නගරාසන්න විශේෂාසනද භාවනාවට බාධාවක් වෙනවා. ධාරණා කියන්නේ දව කියන්නේ දර ආදී කඩාගන්නේ නැත්නම්ගෙන් කරදර තියෙනවා නම් යන් තැනක ඒ තැන උදක් අත්හැරිය යුතු වෙනවා. කෙත්තං කියන්නේ කුඹුරු යායවල් ආසන්න තැන් වලත් කුඹුරු හිමියන්ගෙන් ගවීන්ගෙන් ඔය කපාසුතා පැමිණෙනවා. විසභාග කියන්නේ තමාගේ සීලාදි ගුණයට සමානත්වයක් නැති විසභාග පුජ්‍යලයන් ඉන්න තැන්වල යක්ෂ ප්‍රේත අමනුෂ්‍යයන් විසගෝර සර්ප යාල මුර්ගාදීන් බහුල තැන් සදභාන්ත භාවනාවට නුසුදුසු වෙනවා. පට්ඨනම් කියන්නේ පටුනුගම් කියන්නේ බොහෝ තොටු පොළවල්. නව තොටු පොළවල් ඉන්න තැන්වල එවාගෙම වෙළඳ මධ්‍යස්ථාන ආසන්න තැන් භාවනාවට සුදුසු වන්නේ නැහැ. අච්ඡන්ත සීමා කියලා කියන්නේ තුනුරුවන් නොපවට්නා සදාවතුන් නොපවට්නා පවත් ප්‍රදේශ භාවනාවට සුදුසු නැහැ. සීමා කියන්නේ රාජ්‍ය සීමා අතර නැවතීමත් අන්තරාදායකයි. යත්තමිත්වෝ නලබ්බති කියන්නේ Tamanta සැකයක් සාංකාවක් ඇති වූ විට ඊට පිළිතුරක් නැත්නම් විසඳුමක් ලබා ගන්න සුදුසු කල්යාණ මිත්‍රයෙක් නැතිනම් යම් තැනක එවැනි තැනක්ද සත්‍රාය වන්නේ නැහැ. මේ නුසුදුසුතෙන් අත්හැර දමා පින්දපාතචාර්යාවට වඩාත් දුර නැති වඩාත් සමීප නැති රාගයෙන් තන් ප්‍රහාසය ඇති රුක්ෂවන් ඇති විවේක ඇති තැනක්ම සොයා ගන්නට ඕනේ. ඒ විදිහේ සේනාසන ශ්‍රී ලංකාවේ ප්‍රතිපු සුලභව තිබුණ දැනුත් තියෙනවා. ඒ විදිහේ සේනාසනයක්ම භාවනාවට තමා සෝදාගත යුතු වෙනවා. ඊළඟට තියෙන්නේ අධ්‍යාහස සම්පන්නව භාවනාවේ දෙන්නට ඕනේ. අධ්‍යාස කියන්නේ ප්‍රණීත අධ්‍යාසය. සහබ්බා පසේ බුදුබා ලෝතුරා බුදුබා වැනි උසස් අධිගමයක් බලාපොරොත්තු වන සෑම උතුමකු විසින්ම පුරුදු කරන අධ්‍යාස හයක් තියෙනවා. එය සෑම සිල්වතෙක්ම සෑම භාවනාන යෝගියෙක්ම අනුගමනය කළොත් අධ්‍යාස හයක්. අලෝභ අධ්‍යාසය අස බෝධිසත්තා ලෝභයේ දෝෂ දස්සාදිනෝ අදෝ සජ්ජාසයාච බෝධිසත්තා දෝෂේ දෝෂ දස්සාවිනෝ අමෝහජ්ජාසයාච බෝධිසත්තා මෝහේ දෝෂ දස්සාවිනෝ නෙක්ඛම්මජ්ජාසයාච බෝධිසත්තා ධරාවාසේ දෝෂ දස්සාවිනෝ පරිවේකජ්ජාසයාච බෝධිසත්තා ඝන සංගනිකාය දෝෂ දස්සාවිනෝ නිස්සරණද්ධාසයාච බෝධිසත්තා සබ්බ භවගතීසු දෝෂ දස්සාවිනෝ මේ කියන අධ්‍යාස සම්පන්න කෙනෙක් වෙන්න ඕනේ භාවනාවක් සපුරා ගන්න මේ කරුණාය අවශ්‍ය වෙනවා. අලෝභ සාගත අදහස්, අදෝෂ සාගත අදහස්, අමෝහ සාගත අදහස්, නෛෂ්ක්‍රම්‍ය අදහස්, ප්‍රවිවේක අදහස්, නිස්සරණ අදහස් බවක් ගන්නට ඕනේ. ලෝභයේ දොස් දකිමින්, ද්වේෂයේ දොස් දකිමින්, මෝහයේ දොස් දකිමින්, ඉරිගේ දොස් දකිමින්, පිරිස්මැද්දේ ජීවත් වීමේ දොස් දකිමින් සංසාරයේ සසරෙහි දුක් දකිමින් තමා ප්‍රණීත අධ්‍යාසයෙන් යුතුවම භාවනාවට වාඩි වෙන්නට බලාපොරොත්තු වන්න ඕනේ. ඊළඟට කල්යාණ මිත්‍රයන් වහන්සේගෙන් ලැබුණු සදුපදේශයන්ගෙන් අකුරක්වත් වෙනස් නොකොට මුලැමැද අග මනමින් සිහිය දරාගෙන ඒ උපදේශ ලැබුණු ආකාරයෙන්ම කමඨාන වඩන්න ඕනේ. දැන් මේ කියන ලද කර්මස්ථාන භාවනා 40න් යම්කිසි සමත භාවනාවකින් ධ්‍යානයක් උපදවා ගන්න බලාපොරොත්තු වන්නේ නම් මේ මූලික උපදේශ ටික අනුගමනය කොටම තමන් උදේවරුේ පිළිසුඟා වළඳා බත් මත අත්හැර දමා එවත් ඒක සංසිඳුවාගෙන ඊළඟට සුදුසු තැනක සුදුසු වස්නක් පනවාගෙන භාවනාට සෝදානම් වෙන යෝගාවචරයා විසින් පූර්ව කෘත්‍ය සම්පාදනය කළ යුතු වෙනවා අපේ බුදුරජාණන් වහන්සේ බුදු වුණේ ධම්සක් දේශුවේ ධර්ම දේශනා කලේ සමාපatti සමයදුනි දන් වැළඳුවේ පවා නැගෙනහිර දෙසාට මුහුණලා වාඩි වීගෙන දිසා නමස්කාරයේ සඳහා නොවේ අභිවෘද්ධි කර දිසාවට හැරී වාඩි වීම සීල බුදුවරයන් වහන්සේලාගේ චාරිත්‍රයක්. නිසා භාවනාවෙන් දියුණුවක් අභිවෘද්ධියක් කැමති වන යෝගාවචරයා නැගෙනහිරට මුහුණලා වාඩි වී යුතුයි. මෙසේනම් උතුරට මුහුණලා වාඩි වීමක් වරදක් නැහැ. සෙසු දිශාවන්ට මුහුණලා වාඩි වීමෙන් ආපත්‍ය සිද්ධ නොනත් කොයි දිශාවටද මුහුණ දෑමෙන් තමාගේ සිත සමාධිවන්නේ කියන එක තමන් අත්හදා බලා පරික්ෂාකාරී සුදුසු දිශාවට මුහුණලා වාඩි වෙන්න ඕනේ. යෝගාවචරයෙකු විසින් අවශ්‍ය වේලාවට පළඟ ලිහා දිමට පාතබන්න සුදුසු හැටියට මෙපිරියෙනක් තරම් උස ඇති ආසනයක් පනවා ගන්නේන වඩා හොඳ බව සඳහන් වෙනවා. එක් ව්‍යාස සතරඟුලක් කියලා සඳහන් වෙනවා. එක් ව්‍යාස සතරඟුලක් පමණ උස ඇති කකුල් සහිත ආසනයක වාඩි වුණා නම් යම් වෙලාවක දෙපය පළඟ ලෙහා පාත් කරනවා නම් පහසින් විම තියාගන්න පුළුවන් වෙනවා. ඒ විදිහේ සැප ආසනයක් පනවාගෙන උඩුකය කෙලින් තබාගෙන සමාත නියමිත කමඨානට සිහි යොදන්නට පළමුවෙන් සීලය වර්ජනා කරනවා. සීලය වර්ජනා කළ සීලයෙන් සිත සම්පාවශනය කරගන්නවා සතුටු කරගන්නවා. ඊළඟට නෛෂ්ක්‍රම්‍ය ආනිසංස සලකන්න කලින් කාම ආදීනව සලකන්නට ඕනේ. ඒ කියන්නේ කාමයන්හි තියෙන ආදීනව සලකලා එහි ඇත්තා වූ නින්දිත බව, තුච්ඡ බව, අසාර නිස්සාර බව සිතට දරාගෙන නෛෂ්ක්‍රම්‍යයට හිත නමා ගන්නට ඕනේ. අට්ඨිකංකුලෝපමා කාමා වුත්තා භගවතා බහු දුක්ඛා බහූපායාසා ආදීනෝ එත්තදීයෝ මංසපේසූපමා කාම අංගානකාසූපමා කාම කිනුක්කූපමා කාම සුඛිනුක්කූපමා කාම යාචිතුකූපමා කාම රුක්කමා අසසූනෝපමා කාම සත්තිසූලෝපමා කාම සප්ප සිරූපමා කාමා මේ දසවිද කාමාදීනව මනවින් සීකර නගා ගන්නට ඕනේ. මේ ඇස පිනවන, කන පිනවන, නැහැය දිවහි, කාය පිනවන, පසිනුරම් පිනවන කාම වස්තුව කියන්නේ හරියට ඇට සැකිල්ලක් නැත්නම් ඇට කැබැල්ලක් බල්ලකු විසින් මේ අපහපා ඉදී මහා නිෂ්ඵල වැඩක්. ඒ වගේම මස්පිඩක් හා සමානයි මස්පිඩක් තිබූ තුවතන ඇලෙනවා වගේම යම්කිසි රත් කරපු මස් පිටක මේ රත් කරපු කබලක මස් පිටක් කිව්වනම් වහා මේක ඇලී ගන්නවා ඒකෙන් විනාශ වෙනවා ගලවන්න බැරි වෙනවා ඒ වගේම ගිනි අඟුරු වලක් හා සමාන බව අත දැවෙන ගිනි හුලක් වැනි බව සලකාගෙන සිහිනියක් දීතින් දැකීමක් වගේ නිෂ්ඵල දෙයක් බව දැනගෙන එවාගෙම తాවකාලිකව ගත දෙයක් බව දැනගෙන ගසර නැංගියේ දෙඩි කඩා කන්නෙකු එසේ සිටියේදී තව කෙනෙක් ගස කපා හෙලන්නාක් වැනි බව එවාගෙම මස් කපන කත්තක් කොළඹුවක් වැනි බව එවාගෙම පපුවට ඇනුණු ලකුරු ආයුධයක් වැනි බව විසගෝර සර්පයෝගේ හිසක් වැනි බව මේවා සලකමින් කාමයන් ආදීනව සිතර ළඟාගෙන ඒ සම්බන්ධ විරක්ත භාවය ඇති කරගන්නට ඕනේ නෛෂ්ක්‍රම්‍යානිසංස වශයෙන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මේ පංචකාම වස්තුන්ගෙන් ක්ලේශකාමයන්ගෙන් වෙන් වී ලබා ගන්නා ලද निराமிස සම්පත්තිය ගැන සිතින් ආවර්ජනා කරන්න ඕනේ. කාමයන්ගෙන් තොරව මේ निराமிස ධානසවේතපත් වූ තුමන් බඹලව උපන්න එයින් නැවතී සෝවාන් සකදාගාමි අනාගාමි මඟඵල ලැබුවා. බුද්ධේ නිවාස ඥාන, දිබ්බ චක්කු ඥාන ආදී ඥාන විශේෂයන් ලැබුවා. ඒ වගේම චතුස්පාටි සම්විදා ඥාන ලැබුවා. සත් අසාධාරණඥාන ලැබුවා. සත් අභිඥා ලැබුවා. සුද්ධ ඥාන, සෝල ඥාන ආදී ලැබුවා. ශ්‍රාවක බෝධි ඥාන, ප්‍රත්‍යේක බෝධි ඥාන ලැබුවා. කරුණාඥතා ඥාන ලැබුවා. මේ ආදි වශයෙන් නෛෂ්ක්‍රම්‍ය ආනිසංස නුවණින් ආවර්ජන කරලා හිත සම්ප්‍රාසනය කරගෙනම සමහර නිසි කමඨහනට හේතුව දන්නට ඕනේ. භාවනා කර්මස්ථාන අතරින් සබ්බත්තක කම්මට්ටාන නමින් කියවෙන බුදු ගුණ, මෛත්‍රිය, අසුබ, මරණ සති කියන මේ සතර පළමුවෙන් ප්‍රගුණ කරගෙන තබා ගන්නට ඕනේ. ඒක සෑම ඉරියව්වකදීම සෑම භාවනාවකට කුරේචාරිව දියුණු කළ යුතු භාවනා හතරක්. ඊළඟට භාවනා කමඨහන් අතුරින් ඊටාම සරල එවාගේ මිතාම ලෙහෙසි උනත් මහා පුරුෂ භාවනාවක් වශයෙන් ගැනෙන ආනාපාන සති භාවනාවන් යෝගාවචරයෙකු වී නම් උඩුකය කෙලින් තබාගෙනම වාඩි විය යුතු වෙනවා. උඩුකය කෙලින් තබාගත් යෝගාවචරයා තමාගේ පිටකටු පෙළ ඉරුජුව පවත්නා බැවින් නාසිකාග්‍රයේ හැපෙන සියුම් මුදු හුස්ම රැල්ල අරමුණු කරන්න සමත් වෙනවා. සතිය හොඳින් පිහිටා සිටිනවා. ආනාපාන සතිය මෙනෙහි කරන්ඩ කරන්ඩ හුස්ම රැල්ල සියුම් වෙන බැවින් සියුම් මොද හුස්ම රැල්ල අරමුණු කරන්ට ලෙහෙසි වෙන්නේ උඩුකය කෙලින් තබා ගැනීමෙනුයි අනික් කාරණය වැඩි වේලාවක් එක ඉරියව්වේ සිටීමට උඩුකය කෙලින් තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා ස්වල්පයක් හෝ ඇදට පිහිටියානම් වැඩි වේලාවක් කන්දමත්ින් මාංශ පේශිවල පිටකටුවට තෙරපීම නිසා වේදනාව කර බැවින් ඉරියව් වෙනස් කරන්න වෙනවා. ආනාපාන සති භාවනා වඩන්නෙකුට සිංහල පයෙන් පැය 3ක් 3මාරක් එක ඉරියව්වේ ඉඳ පුළුවන් වීම ආසන විජය හැටියට හඳුන්වන්නේ එතෙක් වේලා ගත කිරීමෙන්ම තමා බලාපොරොත්තු වන භාවනාවේ ප්‍රගතියක් දැක ගන්න පුළුවන් වන බැවිනුයි. පැයක් සහභාගයක් තරම් කෙටි කාලයකින් ආසනය වෙනස් කරන්න ගියොත් ඉදිරියෙන් ලැබෙන්න තියෙන චිත්ත සමාධියට බාධාවක් වෙනවා. හේතුව ආනාපාන සතිය හෝ වෙනත් කමඨහනක් හෝ ආරම්භ කරන යෝගාවචරයාට මුලින් විනාඩි 30ක් විනාඩි 45ක් සමාට පැයක් තරම් කාලය තමන්ගේ සිතේ නීවරණ යටපත් කරගන්න අවශ්‍ය වෙනවා කාලය. ශාරීරික වශයෙන් එන වේදනා සංසිඳවා ගැනීමටත් එවාගේ මේ සිතේ විධාවනයේ සංසිඳවාගෙන පරිකාරම නිමිති, උද්ඝා නිමිති, ප්‍රතිභාග නිමිති ලබා ගැනීමට පැයකට වැඩි වේලාවක් මුලින් අවශ්‍ය වෙනවා. සමාධි නිමිත්ත වසීභාවයටපත් වූ යෝගාවචරයේකට නම් වාඩි වෙච්ච ගමන්ම ඒ සමාධි නිමිත්ත උපදවා ගන්න පුළුවන්. ආධිකාර්මික යෝගාවචරයට වැඩි වේලාවක් ගත වෙනවා. අනුපිළිවෙලින් හිතේ ශක්තිය ඇති කරගෙන අර සමාධි භාවනාවේ ප්‍රතිඵල දැක ගන්න. නිසා පැයකින් තරම් කෙටි කාලයකින් ඉරියව්ව මාරු නොකරනත් ඊට වඩා වැඩි වෙලාවක් ගත කරන්නත් උඩුකය කෙලින් සබාගෙන වාඩි වීමක් අවශ්‍ය වෙනවා. උඩුකය කෙලින් සබාගත් යෝගාවචරයේ ආස්වාස ප්‍රස්වාස අරමුණ ගැන සිහිය පිහිටුවා ගැනීම පිණිස ස්පර්ශය බලන්නට ඕනේ නාසිකාග්‍රයේ දීගෝ රසෝච අස්සාසෝ පස්සාසෝ පිච්චාදිසෝ සත්තාරෝ වන්නා වස්සන්ති නාසිකග්ගයේ භික්ඛුනෝ කෙදෙමේ අටකතා උපදේශය අනුව නාසිකා අගෙහි දීර්ඝ ආශ්වාස දීර්ඝ ප්‍රශ්වාස ප්‍රශ්න ආශ්වාස ප්‍රශ්න ප්‍රශ්වාස කියන මේ අවස්ථා හතර හොඳින් දැක ගන්නට ඕනේ මේ දීර්ඝ ආශ්වාසයක් මේ දීර්ඝ ප්‍රශ්වාසයක් කියලා හිතන්නේත් නැහැ මේ දීර්ඝ මේ රස ආස්වාසයක් මේ රස ප්‍රස්වාසයක් කියලා හිතන්නේ හිතන්න තියෙන්නේ ආස්වාස ප්‍රස්වාස කියන වචනේ පමණයි නමුත් Taman ආબોධ කරගන්න තෝනේ මේ දීර්ඝ හුස්ම මේ කෙටි හුස්ම කියන එක හුස්ම හැපෙන තැන ස්පර්ශය නිමිති කරගෙන හුස්ම රැල්ලම බලන්නට ඕනේ ස්පර්ශ වෙන ස්ථානයේ හෝ ස්පර්ශ වීම හෝ දැක්කොත් අපින් උත්සාහ ගත්තොත් සමාධියට බාධාවක් වෙනවා හේතුව අපට අවශ්‍ය වන්නේ අස්වාස ප්‍රස්වාස කියන මේ සම්මුති අරමුණයි ඒ සම්මුති අරමුණ හැපීම නොවේ හැපෙන ස්ථානයේ නෙමෙයි ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ලයි ඒ හුස්ම රැල්ලේ තියෙන වර්ණයක් ඒ වර්ණය හැට නොපෙනුනත් හිතට අරමුණු වෙනවා ආශ්වාස ප්‍රශ්වාස අරමුණේ හුස්ම රැල්ලේ වර්ණයේ වශයෙන් ගැටෙන්නේ සුදු පාටක් ස්වල්ප වේලාවක් අනිවිහෙතන වී ආශ්වාස ප්‍රශ්වාස දෙක කෙරෙහි සිටී පිහිටුවාගෙන සිටීමේදී ලා සුදක් වැනි වර්ණයක් පළමුවෙන් සිතට අරමුණු වෙනවා ඒ හඳුන්වනවා පරිකරම නිමිත්ත කියලා ඒ පරිකරම නිමිත්තම සෑහීමකටපත් නොවි ආස්වාස ප්‍රාස්වාස ආරමුණේ තවත් දුරට එහි මුල නැද අග පේන හැටිට සිහිය පවත්වාගෙන යාමේදී උග්ඝහ නිමිත්ත කියන අවස්ථාව දකින්න පුළුවන් සුදු පාට වලාකුළු සුදු පුළුන් ගොඩවල් පාවෙමී පාවෙමී තියෙනා වගේ විදුලි කොටන්නා වගේ චංචල සහිතව කලින් තිබුණට වඩා විශේෂ ආලෝකයක් දකින්න පුළුවන් ඒ හැඳින්වෙන්නේ උග්ඝහ නිමිත්ත කියලයි උද්ඝා නිමිත්ත ලැබෙන වෙලාවේ හිතේ ඇති සමාධියට කියනවා පරිකර්ම සමාධිය කියලා. තාම නීවරණ යටපත් වෙලක් නැහැ. තවත් දුරට සියුම් මූද ආස්වාස ප්‍රස්වාස දෙක මෙනෙහි කරන යනකොට ඒ පාවෙමින් තියෙන සුදු ආලෝක නිශ්චල බාටපත් වීතා ප්‍රභාස්වර ස්වභාවයකින් තමාගේ දෙවියෙහි ඒ නිමිත්ත පහළ වෙනවා ඒ හඳුන්වන්නේ ප්‍රතිභාග නිමිත්ත කියලයි මේ පරිකාරම නිමිත්ත, උග්ඝහ නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත කියන අවස්ථා තුනම ලැබෙන්නේ කාමාචර කුසාසිතයි. ප්‍රතිභාග නිමිත්ත අවස්ථාවේ හිතේ ඇති සමාධියට කියන උපචාර සමාධිය. ඒ මොහොතේදී පංච නීවරණ යටපත් වෙලා එතෙක් වේලාව නීවරණයන්ගේ බලපෑම නිසායි ප්‍රමාද වුනේ. නීවරණ කියන්නේ කාමච්ඡන්ද කියන ආශාව, ව්‍යාපාද කියන රුස්සන බව, සීල මිද්ද කියන්නේ අලිමැලි දුබලකම උද්දච්ච කුක්කුච්ච කියන්නේ විසිරීම හා පසුතැවිල්ල විචිකිච්ඡා කියන්නේ සැකේ සංකාව මේවා වරින් වර හිතට ඇතුල් වූ නිසයි මෙච්චර පමා වුනේ මේවා යටපත් වූ පමණින්ම ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනවා මේවා යටපත් වෙනකොට හිතේ ශක්තිමත් වෙනවා කුසල විචාරකය කුසල විචාරය කුසල ප්‍රීතිය කුසල සුඛය කුසල ඒකාග්‍රතාව කියන ධානාංග පහ. කාමාචර කුසල්සිතක ඇති බැවින් චිත්ත වීතියෙන් වීතියට මේක බිඳී ගියත් කුසල චිත්ත වීති පරම්පරාවක් එක්වැනිව පහළ වෙනවා. ඒ නිසා ඒ මොහොතේ පවත්නා ප්‍රතිභාග නිමිත්ත නිශ්චලව එවාගේ ප්‍රභාස්වරව පවතිනවා. නමුත් යෝගාවචරයට මුලින්ම ලැබෙන ප්‍රතිභාග නිමිත්ත වැඩි වේලා නොපැවතී බිඳී යන්න පුළුවන්. ඒ ගැන කලකිරෙන්නේ නැතුව ඉරියව්ව මාරු කරන්නේ නැතුව නැවත නැවතත් අස්වාස ප්‍රස්වාස අරමුණේ මේ සිහි පිහිටුවා ගත යුතු වෙනවා. අස්වාස ප්‍රස්වාස අරමුණේ සිහි පිහිටුවාගෙන යාමේදී ඒ බිලි බිලියේ ගිය ප්‍රතිභාග නිමෙත් නැවතත් යථා ස්වરૂපයෙන් පහළ වෙනවා. ඒ අවස්ථාවේදී යෝගාවචරය ඉක්මන් නොවි, පමා නොවි, කලබල නොවි, උදම් නොවි අදිෂ්ඨාන කර කර ඒ ප්‍රතිභා නිමිත්ත සහවුරු කරගන්නට ඕනේ. විනාඩි 5ක් 10ක් 15ක් මේක පවතිවා මේ ටිකෙන් ටික වේලාව දික් කරමින් වැඩි වේලාවක් ප්‍රතිභා ගනිමින්ට සඳවා ගැනීමට පිහිටුවා ගැනීමට වශීභාවට පමුණවා ගැනීමට පුරුදු වීම අවශ්‍යයි ප්‍රතිභාග නිමිත්ත වශීභාවට පමුණවා ගත්තේ නම් ඉන් අනතුරුව අර්පණ සමාධි ලබා ගැනීම පහසු වෙනවා ප්‍රතිභාව නිමිත් අවස්ථාව නීවරණයන්ගෙන් තොර බැවින් උපචාර සමාධියක් වන බැවින් උපචාර සමාධියේ වැඩි වේලාවක් පවත්වාගෙන යාමේදී නීවරණ බොහෝසෙන් යටපත් වීම නිසා ප්‍රථම ධානයේ නැමැති අර්පණ සමාධිය මුලින් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සරල වශයෙන් කෙටියෙන් සංක්ෂේපයෙන් හඳුන්වූ මේ උතුම් පිළිවෙත් මඟ නැවත නැවත අපි කල්පනා කරමින් එවැගේම සාකච්ඡා කරමින් නිවැරදිව තේරුම් ගෙන ඊටාම සියුම් වූ අඩුපාඩුකම් ඉවත් කරමින් සියුම් වූ උපදේශ අනුගමනය කරමින් මේ ප්‍රතිපා නෙලා ගන්න අදිෂ්ඨාන කළ යුතු වෙනවා. ඒ ආනාපාන සති භාවනාවෙන් රූපාචර ධ්‍යාන සමාපatti හතරක් උපදවා ගන්න පුළුවන් වෙනවා. පළමුවෙන්ම මේ උප උග්ඝහ නිමිති ප්‍රතිභාග නිමේ අවශ්‍ය අවස්ථාවන් ලබාගත් යෝගාවචරයාට ඊළඟට ආනාපාන සති ප්‍රතිභාග නිමිත්ත වසීබාට පමුණවාගෙන ආවර්ජනා කළ යුතු වෙනවා ඒ ආනාපාන ප්‍රතිභාග නිමිත්ත අරමුණෙහි විතක්ක විචාර ප්‍රීතිසුඛේ කාග්‍රතාව සහිත ප්‍රථම ධාන අර්පණාවෙන් සිත සමාධිගත වේවා කියලා වරක් අදිෂ්ඨාන කරගෙන ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිහිය පිහිටුවා ගන්නට ඕනේ. එසේ සිහිය පිහිටුවාගෙන ඊතා සියුම් වූ දුහුස්ම රැල්ල කෙරෙහි මනස සිහිය නිදීමේදී එකවරටම අරමුණ කෙරෙහි ගිලා බැස්සාක් මෙන් ප්‍රණීත වූ සත්‍යයක් ප්‍රීතිය සහිතව චිත්ත ඒකාග්‍රතාව ශනිකෝ පහළ වෙනවා ඒක එක චිත්තක්ෂණයයි අයමත් අයමත් මේ විදිහට ආවර්ජනා කරමින් ඒ ලබා ගන්න බලාපොරොත්තු වන අර්පණා උපදවා ගන්නට ඕනේ සියවරක් දහස් වරක් කරේසේ ආවර්ජනා කරමින් නැවත නැවත එකම ඉරියව්වේදී ඒ සමාධිය නැවත නැවත පහළ කරගන්නට ඕනේ. එසේ ආවර්ජනාවයි සමාපර්ජනාවයි දෙක බහුල වශයෙන් කරලා දැන් ආවර්ජනාව කළ පමණින් ප්‍රතිභාග නිමිත්ත ලැබ සිටිනවා. එපමණින්ම සමාපත්තියේ සම්වදිනවා. ඊළඟට අදිෂ්ඨාන කරන්නට ඕන වෙලාවක් මේ ආනාපාන ප්‍රතිභාග නිමිත්තෙහි හිතක් විකාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ඥාන අර්පණාව මෙතෙක් වේලාව පවතිවා කියලා විනාඩි 5, විනාඩි 8, විනාඩි 10, විනාඩි 15 මේ වගේ ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි කර කර ඒ සමාධි ශක්තිය දික් කරන්නට ඕනේ. එසේ වේලාව අදිෂ්ඨාන කර කර පැවැත්වීමද කියන අදිෂ්ඨාන වශීතාව කියලා. ආවර්ජනාවයි සමාපජ්ජනාවයි අදිෂ්ඨානයයි කියන මේ තුන පුරුදු නම් පස්සේ කෙටි කෙටි වෙලාවකින් ධහණයෙන් නැගිටින්න පුරුදු වෙන්න ඕනේ. මේ ආනාපාන ප්‍රතිභාග නිමිත් අරමුණෙහි විසක් විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යාන අර්පණාව මෙතෙක් වේලා සමවැදී මෙතෙක් වේලාවකින් නැගිටීම වේවා කියලා වේලාව අදිෂ්ඨාන කරගන්නට ඕනේ. කෙටි වේලාවකින් නැගිටින තරම් පුරුදු වීමේ ශක්තියට කියන්නේ වුත්ථාන වසීතාව. ඉදිරි ඉදිරි සමාපatti උපදවා ගැනීමේ බලාපොරොත්තුන යෝගාවචරය කෙටි වේලාවකින් ධ්‍යානයෙන් නැගිටින්න අවශ්‍ය වෙනවා. එනිසා කෙටි කෙටි වේලාවන්හිදී සමාධියෙන් නැගිටීමට පුරුදු වීම උත්ථාන වසීතාවයි. මෙසේ ආවර්ජනා සමාපජ්ජන අදිඨාන උත්ථාන කියන හතරම ප්‍රගුණුණෙන් පස්සේ ඒ ඒ සමාධියෙන් නැගිටලා එහි ධානාංග ප්‍රතිවේක්ෂා කිරීම සිද්ධ කළ යුතුයි. විතර්කයේ ਵਿਚාරයේ ප්‍රීතියේ සුඛේ ඒකාග්‍රතාව කියන මේ පහ වෙන වෙනම හිතේ පැවති ඇති තමන්ගේ වස්තු රූපයේ කෙරෙහි සිත යොමු කරලා මෙනෙහි කරන්නට ඕනේ. එසේ මේ පහ වෙන වෙනම ආවර්ජන කරලා නැවත සම්පින්දණය කරමින්ද මේ පහ එකවරට අරමුණු කරන්නත් පුරුදු වෙන්නට ඕනේ. මෙසේ මේ පංචේද වශීතා පුරුදු කරගත් යෝගාවචරයෙකුටයි ඊළඟ සමාධිය සඳහා පියවර නගන්න පුළුවන් වන්නේ. ඒ සම්බන්ධ උපදේශ නැවත නැවත භවනා කරන අවස්ථාවන්දී විශේෂයෙන් බලාපොරොත්තු වන්නට ඕනේ. ඒතකොට මෙන්න මේ දසවිධ පරිබෝධයන් හා කුද්දක පරිබෝධයන් සිඳදම කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ආශ්‍රය කරමින් ඒ කල්යාණ මිත්‍ර උපදේශයන් අකුරටම පිළිපදෙමින් සීල සංවරය මනවින් පවත්වාගෙන ඉන්ද්‍රිය සංවරය මනවින් තබාගෙන අර වත්ත සම්බන්ධ විනෝදයෙන් යුතුව කායික පහසුවක් ඇති කරගෙන සුදුසු සැප ආසනයේ කුඩු කාය කෙලින් තබාගෙන මේ විදිහට ආනාපාන සති භාවනා වැඩිමින් එකම ආසනයකදී බොහෝ විට යෝගාවචරයට ප්‍රථම ධ්‍යාන වැනි ධ්‍යාන උපදවා ගන්න පුළුවන් ඉතින් එසේ ධ්‍යාන උපදවාගත් යෝගාවචරය ඒින් නවතින්නේ නැතුව ඉදිරියට තියෙන ධ්‍යාන ශක්තිය තවත් පහවුරු කරගෙන විපස්සනාවට හැරෙන්න ඕනේ. විපස්සනාවට හැරීමේ දොරටු තුනක් මෙහි තියෙනවා. උපචාර සමාධි අවස්ථාවත්, රූපාවචර චතුර්ථ ධ්‍යාන සමාධි අවස්ථාවත්, අරූප සමාපatti අවස්ථාවත් කියලා දොරටු තුනක් තියෙනවා. ඉන් තමන් කැමති දොරටුවකින් විපස්සනාවට හැරෙන්න අවකාශ ලැබෙනවා. ඒ සඳහාද ගුරු උපදේශ අත්‍යවශ්‍ය වෙනවා. විපස්සනා භාවනාවෙන්ම නාම රූප පරිච්ඡේද ඥානයේ පටන් විපස්සනා ඥාන කුළු ගන්නවා පදංග වශයෙන් කෙලසුන් යටපත් කොට අර ධ්‍යාන බලයෙන් විස්කම්බණය කළ කෙලසුන් නැත මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ආනාපාන සතින් හි රාහුල භාවනං භාවේහි ආනාපාන සතින් හි රාහුල භාවනං භාවයතු යාපිතේ චරිමකා අස්සාස පස්සාසා තාපි විදිතාව නිරුද්ධಂತಿ නෝ අවිදිතාති ලෝකාග්‍රව සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිනක් සවැත් නුවර ජේතවනාරාමේ සිට පිරිසුඟා වඩිද්දී රාහුල ස්වාමින් වහන්සේ පසුපස පිරිසුඟා වැඩිය. මේ වඩින ගමන් රාහුල ස්වාමින් වහන්සේ කර්මස්ථානයෙන් තොර බුදුරජාණන් වහන්සේගේ රූප විලාසයේ දිහා බලමින් තමන්ගේ රූප සම්පත්තියත් එක්ක සංසන්දනය කරන්න ගත්තා. සරුවඥන් වහන්සේ සිරිපතුල ඔසෝනගත බලනවා තමන්ගේ පතුලත් ඒහා සමානයි. දේහේ දිහා බැලුවාම ඒ වර්ණයමයි, ඒ හැඩහුරුකමයි. උන්වහන්සේට වයස අවුරුදු 16ක පමණ තරුණ වයස. උන්වහන්සේට ඒ වෙලාවේදී විශාල සප්‍රීතික තෘෂ්ණාවක් ඇති වුණා. ඒ කියන්නේ සරුවක්ඥන් වහන්සේ තමාහා සමානයි තමන් සරුවක්ඥන් වහන්සේගේ රූප විලාසයට සමානයි කියලා. මේ බව නුවණැසින් දැකවදාළ සරුවක්ඥන් වහන්සේ නැවති ආපසු හැරි රාහුල ස්වාමින් වහන්සේට ආවාදයක් දුන්නා. රාහුලයේ මෙසේ නොසිතව රූපං නේතම්මම නේසෝ හමස්මි නෙමේසෝ අත්තා කියලා මෙනෙහි කරව. රූපේ නම් මගේ නෙවෙයි. රූපේ නම් මම නෙවෙමි. රූපේ නම් මගේ ආත්මය නෙවෙයි කියා සංනාදික්තිමාන නූපදනාසේ යෝනිසෝ මනසිකාරයෙන් සිහි කරව කියලා වාදයක් දුන්නා. ශාවල ස්වාමීන් වහන්සේට මහත් සංවේගයක් ඇති වුණා. උන්වහන්සේ අසා සිටිය ස්වාමීනි රූපස්කන්ධයේ පමණක්මද වේදනා සංඥා සංකාර විඥානත් එසේම මෙනෙහි කළ යුතුමද? එසේය රාහුලයේ වේදනා සංඥා සංකාර විඥානත් එසේම නේතම්මම නේසෝ හමස්මි නිමේසෝ අත්තා කියා මෙනෙහි කළ යුතුයි කියා ආවාද දුන්නා. රාහුල ස්වාමීන් වහන්සේට යම් ආවාදයක් ලැබුණ විට ඒක විවිධාකාරයෙන් චින්තනය කිරීමේ ශක්තියක් උන්වහන්සේට පිහිටා තිබුණු නිසායි ඒ වචනේ පෙළ ඇසුවේ. එයින් මහත් චිත්ත ධෛර්යයටපත් වූ රාහුල ස්වාමීන් වහන්සේ සරුවක්ඥන් වහන්සේගේ පාත්‍රයේ සරුවක්ඥන් වහන්සේ අතට පිළිගන්වා අවසරගෙන ආපසු හැරුණා. මේ හැරුණේ විහාරස්ථානයක වැඩින්නේ නෙමෙයි. ගහක් මුලට වැඩියා. පළඟ බැඳගෙන වාඩි වුණා. භාවනාවේ යෙදුණා. ටික වේලාවකින් සරියුත් මහ රහතන් වහන්සේ පිළිසුඟා වඩිද්දී දසක් මුල වැඩ සිටිය රාහුල ස්වාමීන් වහන්සේ දැක්කා. ආවාදයක් දුන්න රාහුලයේ ආනාපාන සතිය හොඳින් වඩනු කියලා. ඉතින් ආනාපාන සතිය වඩමින් හැන්දෑ වෙනතුරු निराහාරව ගහමුල වැඩ හිටියා. එදා උන්වහන්සේට හිතුණි අද මාගේ මේ අකුසල විතරකේට දඬුවමක් වශයෙන් ආහාර නොගෙන භාවනා කරන්නෙමි කියලා. දේශසිතකින් නොවේයි උන්වහන්සේගේ සිතේ ඇතිවෙච්ච ඥාන සම්ප්‍රයුක්ත මානසිකාරයකිනුයි. හන්දවේ ජේතවනාරාමයට පැමිණියා. ඒ වෙලාවෙම සරුවත් මහ රහතන් වහන්සේත් වැඩියා. සාහල ස්වාමීන් වහන්සේ සරුවඥාන්යන්සේට වැඳලා අසහසිතය ස්වාමීනි කොයි විදිහෙන් වැඩුවොත් ආනාපාන සතිය මහත් පළද මහත් ආනිසංසද කියලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එකවරටම ආනාපාන සතිය නොදෙසා භාවනා කර්මස්ථාන හතක් තේලියට දේශනා කළා. රාහුලයේ මෛත්‍රී භාවනා වඩන්න, කරුණා භාවනා වඩන්න, මුදිතා භාවනා වඩන්න, උපේක්ෂා භාවනා වඩන්න, පටික්කුල මනසිකාර අසුභ භාවනා වඩන්න. එසේම අනුනිත්‍ය සංඥා වඩන්න ආනාපාන සතිය වඩන්නේ මෙම භාවනා කර්මස්ථාන හතක්ම තේලියට දේශනා කළා. එයින් ආනාපාන සතිය වැඩිීමේ අනුසස් ගැන කියන කොටයි මේ වචනේ දේශනා කළා තියෙන්නේ. ආනාපාන සතියෙහි රාහුල භාවනම් භාවේහි රාහුලයේ ආනාපාන සති භාවනා වඩව ආනාපාන සතියෙහි තේ රාහුල භාවනම් භාවිතා බහුලී කතා යේපිතේ චරිමක ආස්වාස ප්‍රස්වාසා තේපේ විදිතාව නිරුද්ධන්ති නො අවිදිතා යම් අවස්ථාවක ඔබේ අන්තිම ආස්වාස ප්‍රස්වාස වෙතොත් එයත් නුවණින් දැන දැනම නිරුද්ධ වෙනවා නුවණට අසු නොවිය නිරුද්ධ වන්නේ නැත කියන එක අවසාන වශයෙන් ආනිසංස දේශනාවේ සඳහන් වෙනවා. අවස්තනක දේශනා කළ ආනාපාන සතිය ඒ භාවයේ තබ්බා විතක්කූපච්ඡේදාය ආනාපාන සතිය විතරක සංසිද්ධ වීම පිණිස වැඩි යුතුයි කියන. දැන් චරිත වශයෙන් මෝහ චරිතයට හා විතර්ක චරිතයට ආනාපාන සතිය නියමිතයි. ආනාපාන සතිය වැඩිීමේදී නානාවිද විතර්ක යටපත් වෙනවා. එදා සාහුල ස්වාමීන් වහන්සේට සරුවක්යන් වහන්සේගේ ශ්‍රී දේහ විලාසයේ සංසන්දනය කිරීමේ විතරකය මැද පවත්වා ගන්න හැකි වුණ ආනාපාන සතිය වැඩිමේ මේ වයස 16 දී පමණ සිදුවීමක්. එතකොට පැවිදි වෙලා අවුරුදු 9ක් පමණ වෙනවා. මේ රාහුල ස්වාමින් වහන්සේට දැන් නුවණ බොහෝසෙන් මුහුකුරවා ගියේ. ඒ උපදේශ පරිද්දෙන් ආනාපාන සතිය සහ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බ්‍රහ්ම විහරණ සතරක් අසුභ මනසිකාරයක් අනිමිත්ත සංඥාවක් භාවනා වශයෙන් කුරුදු කරගෙන යාමේදී එක් දිනක් අන්දවණේහි භාවනානියෝගීව සිටිද්දී දසදහසක් වලින් දෙවියන් බ්‍රහ්මයන් එක්කාසු වන එක වේලාවකදී එතෙන්දී සරුවඥන් වහන්සේ දෙන්න වැඩම කරවා රාහුල ස්වාමින් වහන්සේට චුල්ල රාහුලවාද සූත්‍රයෙන් විසිතුරු ධර්ම දේශනාවක් පැවැත්තුවා. ඒ දේශනාව අවසානයේදී කෝටි ලක්ෂයක් දෙවියන් බ්‍රහ්මයන් සමග රාහුල ස්වාමින් වහන්සේ මහා රහත් භාවයට පත්වී වදාලා තවත් අසංකේය පිරිසක් සෝවාන් ආදී යට මාර්ගඵල නිවන් ලැබුවා. එදා අවශ්‍යදී ඒ කෝටි ලක්ෂයක් හා අසංඛ්‍යයේ පිරිසක් එකට නිවන් දකින්න පුළුවන් උනේ රාහුල ස්වාමීන් වහන්සේ සිවමතුරා බුද්ධ ශාසන කාලයේදී නාගරාජයෙකුව ඒසා විශාල පිරිසක් එක්ක එකත මහා පින්කමක් හත් දිනක් තිස්සේ පැවැත්තුවා. එදා ඒ පිරිවර සියලු දෙනා ප්‍රාර්ථනා කළා මේ උතුමන් වහන්සේ යම් දාසක බුද්ධ ශාසනයේ ශික්ෂාකාමයෙන් අග්‍රව රහත් වන සේක්නම් අපටත් ඒ දහම් මණ්ඩපයේදීම මාර්ගඵල නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන පින් පුරාගෙන තිබුණා. ඒ නිසා ඒ පිරිසු දෙවලෝ බඹලෝ ඉපදී සිටි සිත මේ විදිහේ චූල රාහුල වද සූත්‍ර දේශනාව සානයේදී මාර්ගඵල ප්‍රතිලාභ කරගන්න සමත් වුණා. ඒතකොට ආනාපාන සතිය ගැන අපි නැවත නැවත කියතුවන්නේ මේකයි. සංයුත්ත නිකායේ ආනාපාන සති සංයුත්තේ ඊට විසිතුරු දේශනා පෙළක් සඳහන්ව තියෙනවා. ආනාපාන සතිය වැඩිමින් දක්ෂින් සාකාර පටික්කුල මනසිකාර ධ්‍යාන ලැබීමට පහසු වෙනවා. ආනාපාන සතිය වැඩිමින් අසන ධ්‍යාන සියල්ල වැඩිමින් සමත් වෙනවා. අසුභ ධ්‍යාන සියල්ල වැඩිමින් සමත් වෙනවා. බ්‍රහ්ම විහාර ධ්‍යාන සියල්ල වැඩිමින් සමත් වෙනවා. කියලා මේ විදිහට ආනාපාන සතිය මුල් කොටගෙන සීලම අර්පණා කර්මස්ථාන දේශනා කරලා තියෙනවා. ඒ පිටාරදගත් පාඩමක් වෙනවා යෝගාවචර භික්ෂූන් වහන්සේලාට මේ ආනාපාන සතිය මොකද මුලට දෙන්නේ කියලා. ආනාපාන සතිය මහා පුරුෂ භාවනාවක්. ඒ කියන්නේ ලෝතුරා බුදු වෙන උත්තරමයන් වහන්සේලාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. අපේ ශාන්තිනායකයන් වහන්සේ බෝධි මූලයේදී ආනාපාන සතිය පදනම් කරගෙන ඉතිරි කර්මස්ථාන සියල්ලම සම්පූර්ණ කළ ඒකාසනයේදී ඉතිරි කර්මස්ථාන සියල්ල පුරවාගෙනයි උද්වේ නිවාස ඥානයේ ප්‍රතිලාභ කෙලේ විශේෂයෙන් අභිඥා ප්‍රතිලාභ කරන්න කසින ධ්‍යාන අවශ්‍යමයි ඒ වෙනකොට කසින ධ්‍යාන සියල්ල සම්පූර්ණ වූ බැවින් උද්වේ නිවාස ඥානයේ පරිපූර්ණව පහළ කරගත්තා රාත්‍රී මධ්‍යම යාමේදී චතුප්‍රපාත ඥානය කියන දිව්‍යං චක්ෂුර විඥානය ප්‍රතිලාභ කරගත්තා. මෙසේ රාත්‍රී පූර්ව යාම මධ්‍යම යාම දෙකේදී සමත භාවනාවෙන් ලබන්න තියෙන සීලෝම ප්‍රතිඵල සම්පූර්ණ කරගෙනයි විපස්සනාවට හැරි යමගින් ලෝතුරා බුද්ධත්වයට පැමිණවදාලේ. ඒ නිසාම ආනාපාන සති සංයුත්තයෙහි මේ දේශනා පෙළ පවත්වා තිබෙන්නේ ආනාපාන සතියේ මූල කර්මස්ථාන කරගත් යෝගාවචරයේනට මේ කියන සියලුම අර්පණා කර්මස්ථාන මුදුන් පමනවා ගන්නට පහසුවක් ලැබෙන බව. එනිසා මේ වඩාගෙන යන ආනාපාන සති භාවනාව බලවත් උත්සාහයෙන් බලවත් ඡන්දයෙන් බලවත් චිත්තයෙන් බලවත් විමර්ශන නුවණින් යුක්තව වැඩුවොත් අපි කාටත් පුළුවන් වෙනවා මේ අර්පණා කර්මස්ථාන සියල්ල පරිපූර්ණ කරගන්න. ආනාපාන සතිය තමයි මුල. ආනාපාන සතිය සඳහා පූර්ණ උත්සාහය යෙදුවොත් ඉතිරි සියල්ලම අත්පත් කරගත්තා හා සමාන වෙනවා. වෙනවා. එනිසා ආනාපාන සති කර්මස්ථානය ගැන වැඩි වැඩියෙන් අපේ සිතේ උනන්දු ඇති කරගත යුතු තියෙනවා. ආනාපාන සතිය ගැන එදිනෙදා වඩන කමතහම් පෙළා නෝ ලබන උපදේශ මත දිනු කර ගැනීමෙන් අනුතුරුව ද්වක්ඛින් සාකාර කර්මස්ථාන 32කදී ප්‍රථම අධ්‍යාන 32ක් උපදවා ගන්න පහසු වෙනවා ඒක අත්‍යවශ්‍යයි. ඒ වගේම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බ්‍රහ්ම විහාර අධ්‍යාන සතර උපදවා ගැනීම අත්‍යවශ්‍යයි. එසේම ඕදාත කසන සීලසෙන් සීලම කසන සමාපatti උපදවා ගැනීම අත්‍යවශ්‍යයි. කසන සමාපatti උපදවාගෙන ආකාශ කසිනේ හැර ඉතිරි කසින නම් ඒ උගුලවා අරූප ධානය උපදවා ගැනීම අත්‍යවශ්‍යයි. අබුද්ධෝත්පාද කාලවලත් බොහෝ යෝගාවචරයෝ මේ අෂ්ට සමාපatti ලබා ගන්නවා නම් බුද්ධෝත්පාද කාලයේ කවරෙහිින් නැහැකද කියන එකත් හිතන්නට ඕනේ. විශේෂයෙන් අපහසු වන්නේ නැහැ. දෙක ලබාගත යුතුමයි ලබාගත හැකිමයි. ඒක නිසා ඒක අනුපිළිවෙල තේරුම් ගැනීම වැදගත් වෙනවා. ආනාපාන සතියකින් සති භාවනාවකින් චිත්ත ඒකාග්‍රතාවක් උපචාර වශයෙන් ලබනකොටයි ප්‍රතිභාග නිමිත්ත පහළවන්නේ. මේ උපචාර සමාධිය ලබා ගැනීම තුළින් පරිකාරම සමාධිය උපදවා ගන්නට ඕනේ. පරිකාරම සමාධිය උපදවා ගැනීමේදී තමයි මූලික වැඩ ටික තියෙන්නේ. අපි පූර්ව જાතියෙහිදී දන් දීලා සීල දකලා භාවනා වඩලා සමත වඩලා පෙරහුරුව ඇති බැවින් අපට මේ පරිකර්ම සමාධි උපදවා ගැනීම අපහසු වෙන්නේ නැහැ. ඒ කියන්නේ උඩුකය කෙලින් තබාගෙන නාසිකාග සිහිය පිහිටුවාගෙන අන්‍ය විහිත නොවි අන් කිසිම අරමුණක් වෙත හිත යා නොදී ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල හැපෙන දොරටුවේ සිහිය පිහිටුවාගෙන ඒ ආස්වාස ප්‍රස්වාස රැල්ලේ වර්ණයක් ඇති බව හිතාගෙන ඒ හුස්ම රැල්ල කෙරෙහි මුලැඳාග පේන හැටියට කෙටි උද දිග උද හුස්ම රැල්ල හොඳින් ආවර්ජන කරගෙන සිටීමේදී පරිකර්ම සමාධිය පහළ වෙනවා. පරිකර්ම සමාධි අවස්ථාවේදී පරිකර්ම නිමිත්ත හා උග්ඝහ නිමිත්ත කියන අවස්ථා දෙකම ලැබෙනවා. පරිකර්ම නිමිත්ත නම් ලාසිකා දොරටුව සමීපයේ දුමානයක් වාගේ ලාසුදු පාටක් පහළ වෙන්න පුළුවන්. ඒක මේ අස්වාස ප්‍රස්වාස අරමුණේ තියෙන පිය විවරණයයි. ඊළඟට තවත් දුරට ඒ පරිකාරම සමාධියේ ශක්තිමත් වෙනකොට ඊට වඩා පැහැදිලිව බලවත් සුදක් සහිත චලනයේ සහිත වර්ණයක් පේන්න පුළුවන්. පුළුවන් ගොඩක් එහෙම නැත්නම් පාදන වලාකුළු සමූහයක් විදුලි ගැටීමක් වැනි අවස්ථාවන් පහළ වෙන්න පුළුවන්. ඒ චලනයේ සහිත අවස්ථාව තමයි පරිකාරම සමාධි. ඒ මොහොතේ පවත්නා නිමිත්තද කියන්නේ උද්ඝා නිමිත්ත. තවත් දුරට ආස්වාස ප්‍රාස්වාස අරමුණ පස්සම්බයන් කියන මේ සංසිඳීම සහිතව මෙනෙහි කරගෙන යනකොට නීවරණ පහ යටපත් වීමෙන් තමන්ගේ සිතේ උපචාර සමාධිය පහළ වෙනවා. උපචාර සමාධි අවස්ථාවේදී අර මුලින් ලැබුණු පරිකරම නිමිත්ත උද්ඝා නිමිත්තට වඩා බලවත් ප්‍රභාස්වර වූ දීප්තිමත් වූ නිශ්චල වූ ආලෝකයක් සුදු පාටින් පහළ වෙන්න පුළුවන්. සමාට පාට සුළු වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. කිස් අවකාශයක් වගේ සෝහෝ සමාරුන් ඇති වෙන්න පුළුවන්. ඒ තමන්ගේ සංඥාවේ පැවැත්ම අනුවයි. ඒ ප්‍රතිභාග නිමිත්ත ලැබෙන අවස්ථාවේදී පංච නිවරණ යටපත් වුණා. මෙන්න මේ දක්වා තමයි බලවත් උත්සාහය හා සැලකිල්ල අවශ්‍ය වන්නේ. සතිය අවශ්‍ය වන්නේ. ඒ මක් නිසාද නීවරණ යටපත් කරගත්තා නම් මේ අර්පණා සමාධිය එනේ නීවරණයන් තමයි මෙතන බාධාව. භාවනා කරන යෝගාවචරයන්ට තදින්ම බාධා කරනවා ඇලීම ගැටීම කියන මේ දෙක. මේ ඇලීම ගැටීම දෙක කොහොමද බාධා කරන්නේ කියන එක තේරුම් ගත යුතුව තියෙනවා. භාවනා කරගෙන යාමේදී තමන්ට ලැබෙනවා නියංකිසි මානසික වශයෙන් ඇති වෙන සංසිඳීම නිසා කායික සුවය ඇති වෙනවා. මේ කායික සුවයට සමාන කෙනෙක් කැලෙනවා. ඒකනේ ශාරීරියේ බොහෝම කිලිපොලා යන ප්‍රීතිය ඇති වෙනකොට බොහෝම ලොකු සතුටක් ඒක ඇති වෙනවා. ඒ ගැන හිත නැමෙනවා. ඒක නැති නැවත උපදවා ගන්න හිත පහළ වෙනෝන්න ඇලියම ඇති වුණා. එතකොට එතන කාමච්ඡන්ද නීවරණේ පහළ වුණා. ඒ වගේම සමහර විට මේ තමා වඩන භාවනාව ගැන තමන්ගේ හිත මෙතුරන්ද තමන්ගේ ඥාතීන්ද තමන්ගේ දායකයන්ද සියාපාන්න ඕනකම් ඇති වෙනවා අන්න ඇලීමක් ඇති වුණා දන්නේම නැතුව ඒකත් කාමච්ඡන්ද නීවරණි මගේ සියුම් වශයෙන් තමයි මේක එන්නේ යෝගාචරෙන් දැඩි කාමච්ඡන්ද ආදීනේ නැහැ සියුම් වශයෙන් එනවා ඒකම සමාගයේ సంతානිය ඇති වෙන අර ප්‍රීතිය සෝමනසේ මේක මතුමත්ය හඳවා ගන්න හිතේ ඇල්මක් ඇති වෙනවා ඒකත් කාමච්ඡන්ද නීවරණයක් වෙනවා. ඔයා විකාම සුවම් විදිහට අපේ භවනාසිත බිඳ දාන්න මේ කාමච්ඡන්දේවත් ඇලීම පහළ වෙන්න පුළුවන්. ඒකම අපට ගැටීමක් ඇති වෙනවා. ඒ කියන්නේ තමන් උත්සාහ ගන්නවා ගන්නවා මේක හිත රඳවා ගන්න බැරි වෙනකොට හිතේ කේන් තියෙනවා. හිත නුරුස්සන ගතියෙනවා. තමන් අවාසනාවන්තයෙක්ද කියලා හිතෙනවා. Taman ඇයි මෙච්චර මහන්සි වෙනවා මට නැත්තේ මොකද කියලා හිතෙනවා. ඔය වාගේ විවිධාකාර නුරුස්සන සිතුවිලි එනකොට මෙන්න ගැටීම. ඒක ව්‍යාපාද නීවරණය. ඔය වාගේ සමාත මැස්සෙක් ඇවිල්ලා වහනවා. නැත්තම් ප්‍රශ්නයක් දැනෙනවා. නැත්තම් සීතලක් අධික ලෙස දැනෙනවා. නැත්තම් කෙනෙකුගේ ශබ්දයක් ඇහිලා ඒන් හිත බිඳෙනවා. එක්ක වේදනාවක් ඇවිල්ලා ඒක එහෙම මෙහෙම රිදවනවා. ඔය වගේ සුළු දේවල් එනකොට නුරුස්සන ගතිය එනවා. ඒ ගැන නොයසන ගතියෙනවා. මෙන්න කෙලින්ම පටිග නීවරණේවත් ව්‍යාපාද නීවරණය යැපීම. ඔයවාගේ සුළු දේවල් වලින් තමයි මේ අපට පරිකාරම භාවනාව, උපචාර භාවනාව බාධා වෙන්නේ. ඉතින් ඇලීමයි ගැටීමයි දෙකට බලවත් හේතු වෙන්නේ මුලාවනේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මේකේ සත්‍ය දන්නේ නැහැ. මේකට ඇලෙන්න හොඳ නැහැ, ගැටෙන්න හොඳ නැහැ කියලා නොදන්න කර නිසායි අර සත්‍යයටපත් වෙන්නේ. ඉතින් ඒකත් එක්තරා නීවරණයක් අවිද්‍යාව නීවරණේ නම් වශයෙන් මෙතන කිව්වට ඒක මෙතෙන් ඇති වෙන උද්දච්චයයි කුක්කුච්චය දෙක අනිවාර්යෙන් ඇති වෙනවා. ඒ කියන්නේ තමන්ගේ හිත විසිරි විසිරි යනවා. ඇයි මේ භවනා ආරමුණෙන් පිට දේවල් හිතවිලි එන්නේ? ඈත නෙමෙයි ළඟ දේවල් ගැන හිතෙනවා. වේදනා ගැන, අපහසුතාව ගැන, සමන්ත නොලැබීම ගැන, මේවා ගැන හිතෙනකොට අන්න හිත විසිරීම ඇති වෙන උද්දච්ච නීවරණේ. ඊළඟට හිතෙනවා අනේ මම මෙච්චර කුසල් කරන මගේ සීලය අපිරිසිදුද? මගේ වාක් සමාචාර මගේ වචනේ පැවතුම් වැරද්දක්ද? මගේ ඉරියව් පැවැත්ම වැරද්දක්ද? මං වඩන හැටි වැරද්දක්ද? මෙන්න පසුතැවිලි එනවා. මම මෙච්චර කලක් ගත වුණා. ඇයි මට නැත්තේ? එහෙමත් හිතනකොට පසුතැවිලි එනවා. අර මහා සීව ස්වාමීන් වහන්සේගේ කනගාටු කව ඇති වෙන්නේ ඒක හේතුවක් වෙනවා. මෙන්න මේ විසිරී යාමයි පසුතැවිල්ලයි දෙක ඇවිල්ලා අපට නැවත වරක් බාධා වෙනවා භාවනාව. ඒක තමයි උද්දච්ච කුක්කුච්ච නීවරණය. ඒකම මේ ගැන කිසියම් මේ සෝමනස්යක් නැති බැවින් ඒ කියන්නේ සම්පහාසනයක් නැති බැවින් හිත ඇකිලෙනවා. ඇයි මේ වැඩ කරන යනවා යනවා යනවා කිසියම් නෑ වෙනසක්. ඒ ගැන කිසියම් නෑ උනන්දුවක් ඊට පස්සේ මෙන්න හිත නින්දට වැටෙන මට්ටමට මේ කුසීත වෙනවා. ඒ කුසීත වීමේ ඇලිමැලි ගතිය ඇති වෙනවා අප්‍රාණික වෙනවා හිත මෙන්න තීන මිද්ද නීවරණය ආවා ඒකම දැන් ටිකක් භාවනා කරනකොට හිතෙනවා මගේ සීලය අපිරිසිදුද මං වඩන භාවනාව වැරදිද එනත්තම් මං වාඩිලා ඉන්න හැටි හරි නැද්ද මෙන්න කරන හැටි හරි නැද්ද මොනවාරි සුළු දෙයක් ගැන සැක ඇති වෙනවා අන්න විචිකිච්ඡා නීවරණේ සිවුම් වශයෙන් එනවා මෙන්න මේ විදිහට පංච නීවරණ ඇවිල්ලා මුලින් අපට බොහෝ බාධා කරනවා. එකවරට නෙමෙයි. හොරෙන් හොරෙන් ඇවිල්ලා අපේ හිත වැඩ ගන්නවා හිතට වැඩ ගන්නවා. මෙන්න මේ නිවර්ණ පහ යටපත් කර ගැනීමේ ව්‍යායාමයේ තමයි මුලින් තියෙන යුද්ධය. මේ යුද්ධයෙන් ජයගත්තා නම් කිසි ප්‍රමාවක් නැහැ උපචාර සමාධිය ලැබී ප්‍රතිභාග නිමිත් වෙනවා. ප්‍රතිභාග නිමිත් ආවා නම් එයින් පස්සේ යෝගාවචරයට තියෙන ඉතා පහසු වැඩ පිළිවෙලක්. ප්‍රතිභාග නිමිත්ත ලැබුණාම ඒකටත් ඇලීමක් නැති හැටියට හිත පුරුදු කරගන්නට ඕනේ. ඒක නැති වෙනවා. නැති වෙනකොට ප්‍රතිගයක් නුරුස්සන බවක් නූපදන හැටියට හිත උපේක්ෂක වෙන්න ඕනේ. උපේක්ෂක වෙමින් නැවත සතිය සමාධි උපදවාගෙන මෙනෙහි කරනකොට ප්‍රතිභාග නිමිති එනවා. ඉතින් ප්‍රතිභාග නිමිත්තක් කෙරෙහි ඇලීම ගැටීම් දෙකෙන් තොර වී ඒක ස්ථිර කරගෙන විනාඩි 5 10 15 පැය භාගයේ විනාඩි 45 පැය ආදී වශයෙන් ඒ ප්‍රතිභාග නිමිත්ත සාහවරු කරගන්නකොට යෝගාවචරයාට යම් කිසි මොහොතකදී තමන්ගේ සිතේ සද්ධි ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය ශක්තිමත් වුණ වෙලාවට වරටම ඒ ප්‍රතිභාග නිමිත්ත වැඩගත්තාක් මෙන් දැසගත් බොහොම ප්‍රසන්න වූ ඒකමත් වූ චිත්ත ඒකාග්‍රතාවක් ඇති වෙනවා. මේ ප්‍රථම අර්පණාවයි. ඉතින් මේ ප්‍රථම අර්පණාවත් ඉගට තියෙන්නේ සෙනෙකුව බින්දෙනවා. නැවත නැවත නැවත ඒක ආරාධනා කරමින් උපදවා ගත යුතු වෙනවා. ආරාධනා කරනවා කියන්නේ ප්‍රතිභාග නිමිත්තේ නැවත නැවත හිතින් අරමුණු කරමින් ධ්‍යාන දෙස සමවදින්නට ඕනේ. ඉතින් ආරාජ්‍යනා සමාපජ්ජනා දෙක හොඳින් පළපොදුනන් පස්සේ තමයි ඒ යෝගාවචරයාගේ ඒ ප්‍රථම අර්පණාව විස වශීභාග පමුණවා ගත හැකි වෙන්නේ අනුපිළිවෙලින්. ඉතින් ආවර්ජනා සමාපජ්ජනා අදිඨානා වුට්ටානා කියන මේ හතර හොඳින් ප්‍රගුණ කරගත්තාම පච්චවේකනා කියන මේ පස්වෙනි මේ වශීභාවතාවෙන් ඒ සමාධිය හොඳින් ශක්තිමත් බවට පමුණවාගෙන ඕනෑම ඉරියව්වකදී ඕනෑම වෙලාවකදී ප්‍රතිභාග නිමිත් අරමුණු කරමින් ධ්‍යාන සමාධින්න පුළුවන්කම ඇති වෙනවා. ඒ මත්තම හොඳින් පුරුදු කරගත්තයන් පස්සේ යෝගාවචරයා ඉන් ඉහළට යාම සඳහා ව්‍යායාම කළ යුතු වෙනවා, පරිකරම කළ යුතු වෙනවා. ප්‍රථම ධානයේ පංච වශීතාවෙන් වශී කරගෙන කැමැති කැමැති වෙලාවක සමාධි සම්මදී සෑහීමකටපත් වුණෙන් පස්සේ ප්‍රථම ධානය අංගමනී කරලා එහි ඇති විතක් විචාරංග දෙකේ ඕලාරි සත්‍යයත් නීවරණයන්ට ආසන්න බැවින් ආදීනවයක් නුවණින් ආවර්ජනා කරලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තුනේ තියෙන සාන්ත බව සිහි කරලා මේ ප්‍රථම ධානයේ කෙරෙන නිකාන්ති අතර දමා දෙවෙනි ධානය සඳහා අදිෂ්ඨාන සබාගෙන ප්‍රතිභාග නිමිත්ත අරමුණේ සිත පිහිටුවා ගන්නවා. එසේ පිහිටුවාගෙන එනකොට උපචාර සමාධියේ හොඳින් සත්‍යමත් වී ඉන්පසු අර වගේම විතරක ਵਿਚාරයෙන් තොර වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතිය ධානය අර්පණාගත වෙනවා ඒකත් නැවත නැවත නැවත සමවැදී සමවැදී අර වගේ පංච වසීතාවෙන් වසීභාවයට පමුණවාගෙන සෑහීමකටපත් වුණෙන් පස්සේ නැවත තුන්වෙනි ධානයේ සඳහා පරිකරම කළ යුතු වෙනවා තුන්වෙනි ධානයේටපත් වීම පිණිස මේ දෙවෙනි ධානයේ තියෙන ප්‍රීතියේ තියෙන ඖදාරිකත්වයක් විතර්ක විචාරයන්ට ආසන්න බව නැමැති ආදීනමිය සලකලා සුඛ ඒකාග්‍රතා අංග දෙකේ ශාන්ත බව මෙනෙහි කරමින් ඒ දෙවනි ධ්‍යානයේ කෙරේ නිකාන්තයත් අරදාලා තුන්වෙනි ධ්‍යානයේ ලබන්ට අදිෂ්ඨාන කරගෙන ප්‍රතිභාග නිමිත්ත අරමුණු කරනවා. එතෙන්දී උපචාර සමාධියේ හිත සත ශක්තිමත් වෙනකොටම තුන්වෙනි අර්පණාව පහළ වෙනවා විතර්ක විචාර ප්‍රීති තුනෙන්ම තුර වූ සුඛ ඒකාග්‍රතාව සහිතව ධානය පහළ වෙනවා එයද පංචාකාර වශීතාවෙන් වශීභාට පමුණවාගෙන සෑහීමකටපත් වී ඒ පිළිබඳව නිකාන්තය අතර දමා සුඛේකාග්‍රතා දෙකින් සුඛ කියන මේ ධානාංගයාගේ තියෙන ආදීනව සලකන්නට ඕනේ. මේ සුඛේ මේ ආංගයෙහි ආදීන වශයෙන් ප්‍රීතියට ආසන්නයි රාගයට ආසන්නයි උපේසා ඒකාග්‍රතා දෙක සාන්තයි ප්‍රණීතයි කියා ආවර්ජනා කරමින් තුන්වෙනි ධ්‍යානයේ කෙරේ නිකාන්තියත් හැර දමා සතරවෙනි ධ්‍යානයේදී පරිකර්ම කරන අදිෂ්ඨාන කරලා අර වගේම උපචාර සමාධියේ තනතුරුව උපේක්ෂා ඒකාග්‍රතාව සහිතව සතරවෙනි ධ්‍යානයේ අර්පණාගත වෙනවා. ඒද පංචාකාර වසීතාවෙන් වසී බවට පමුණවාගත යුතු වෙනවා. මෙන්න මේ කියන ආනාපාන සති ධ්‍යාන සතර සාක්ෂාත් කරගත්තාම දැන් යෝගාවචරයා අත්වසයෙන්ම අෂ්ට සමාපatti ලබන්න තරම් සුදුස්සෙක් වෙනවා. ඒ තනත්තාගේ නීවරණ දුරීභූත වෙලා ඥාන හතර ලබා ගන්නකොට අතිශයින්ම හිත පිරිසුදු බවටපත් වෙලා ඒ අවස්ථාව ගැන කියන්නේ සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගලේ විගතූපස් කෙලේසේ මුදු භූතේ කම්මනීයේ තිතේ ආනින්ජප්පත්තේ කියන මේ ආනිසංස රාශියක් ඉහි පිහිටා තියෙනවා ඒ කියන්නේ නීවරණ ආදී උපක්ලේ සහ අවදානික අවදානික ධානාංග සියල්ල නික්මවාගේ බැවින් ඒවන් සමාහිතේ මෙහෙම සමාහිත සිතක් ඇති අවස්ථාවක් වෙනවා පරිසුද්ධේ පිරිසුදු හිතක් ඇති අවස්ථාවක් වෙනවා පරියෝදාතේ ආත්පසින්ම පිරිසුදු සිතක් බාටපත් වෙනවා අනංගනේ ලෝභ දෝෂ කියන මේ අංගණයන්ගෙන් තොර වූ සිතක් වෙනවා විගතෝපක්ඛිනේසේ නීවරණ දුපක්ඛිනේසයන්ගෙන් බොහොම දුරු වූ සිතක් වෙනවා ආලින්ජප්පත්තේ ආස්වාස ප්‍රාස්වාස දෙක පවා සංසිඳීමෙන් නිසලෙන බවට නොසලෙන බවටපත් වී තියෙනවා. ඒකට මෙන්න මේ කියන ලක්ෂණ ඇති චතුර්ථ ධානය ලබා ගත්තන් පස්සේ තමයි ඊළඟ කර්මස්ථාන සඳහා ප්‍රයෝග කටයුතු වන්නේ ව්‍යායාම කටයුතු වන්නේ පරිකරම කටයුතු වන්නේ ඉතින් ඒවා වරින් වර නැවත නැවත සාකච්ඡා කරමින් අපේ සිත ඒ සම්බන්ධව පිරිනමා ගන්නට ඕනේ මගේ මේ කාලය තුලදී මම මේ උතුම් භාවනා පිළිවෙතේ මුදුනටමපත් වෙන්නට ඕනේ. මගේ සරුවක්ඥන් වහන්සේ, මගේ ශාන්තිනායකයන් වහන්සේ එකම ආසනයකදී මේ කර්මස්ථාන සියල්ල සාක්ෂාත් කරගත්තා සත්‍යයි. එනිසා මටත් එකම ආසනයකදී හරි මේ භාවනා කමඨාන් සපුරා ගන්නතේ සරුවක්ඥන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වශයෙන්, ශිෂ්‍යයෙකු වශයෙන්, අනුගාමිකයෙකු වශයෙන් මට ශක්තිය ලැබේවා ලැබෙනවා කියන ආත්ම විශ්වාසයෙන් යුතුව මේ යෙදෙන්නට ඕනේ. එසේ යෙදෙන අතර ඉන් එහාට තියෙන කමඨාන් ගැන අපි නැවත නැවත සාකච්ඡා කරමු. විශේෂයෙන් සමත භාවනාවෙන් ලැබෙන ආනිසංස පහම අපේ බලාපොරොත්තු වෙන අතරතේ සමත භාවනාවෙන් නොනැති විපස්සනාවට හැරි නාම රූප පරිච්ඡේද ඥානෙ පටන් ඉහළට විපස්සනා ඥාන වඩන හැටි ගැන අපි විශේෂ සාකච්ඡාවක් කළ යුතු වෙනවා. ඒ සම්බන්ධවත් අපට නැවත නැවත කරුණු සාකච්ඡා කිරීම තවකාශ ලැබේවා. අද මේ අවස්ථාව වෙනකොට අපේ సంతාන තුල පරිචය වශයෙන් දීර්ඝ කාලයක් පුරුදු පුරුදු කරගෙන එන්නා වූ කමඨාම් පිළිසා සාර්ථකව දියුණු කරගන්න පුළුවන් වුණා. ඉතින් වස්සාන කාලයේ ගෙවි යන මේ අවස්ථාවේදී අපට ආපසු බලා සැලසෙන්න පුළුවන් නොසිස් කාලසටහනක් අනුව පැවතුනා කියලා අපි හිතේ සතුට ඇති කරගන්නට ඕනේ. ජාති ජරා ව්‍යාධි චුති අපාය අතීත අස්සත්ක වට දුක්ඛං ඉදාන්‍ය ආහාර ගලෙට්ටි දුක්ඛං සංවේගවත් වූනි ඉමානියත් කියන මේ අෂ්ට සංවේග වස්තුව පිළිතර ආවර්ජන කරන්නට ඕනේ සංවේග වස්තුව ආවර්ජන කරමින් ඒ සංවේග වස්තුවන්ට මැදි වී සිටිනත් මේ ජීවිතයේ අප්‍රමාදව පවත්වා ගත යුතුයි කියන අදිෂ්ඨානයේ විශේෂයෙන් පිළිතුවා ගත යුතු වෙනවා අපේ ජාතියක්ම ආයාගත නැහැ කියුණා. ජරාවෙක්ම ආයාගත නැහැ කියුණා. මරණයෙක්ම ආයාගත නැහැ කියුණා. එවැගේම ව්‍යාධියෙක්ම ආන්න නැහැ කියුණා. අපාගමනෙක්ම ආන්න නැහැ කියුණා. අතීත බව සංසාරයක් ගැනපට සංවේග වෙන්න තියෙනවා. අනාගත බව සංසාරය ගැන සංවේග වෙන්න තියෙනවා. එවැගේම ජන්මේ කාලයේ අපේ ජීවිතේ පවත්වා ගැනීමේ ප්‍රතිසපයම ගැන සංවේග වීමද සිදු වී තිබෙනවා. මේ කියන සංවේග වස්තුන්ගෙන් අපේ සිතේ සංවේගයට පමුණවා ගන්න අතරතේ බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ත්‍යාගානුස්සති දේවතානුස්සති උපසමානුස්සති කියන මේ අනුස්සති සතෙන් අපේ චිත සම්පාංශනය කරගත යුතු වෙනවා මේ සංවේගය සම්පාංශනයත් අපි යම් පමණ පුරුදු කර ගැනීමෙන් අපට පුළුවන්කම තියෙනවා අර අන්සද්දයට වැටෙන්නේ නැතුව කියන්නේ ඇලීම ගැටීම කියන අන්සද්දයට වැටෙන්නේ නැතුව ලැබුම් පිළිවෙතෙන් යුතුව අපේ භාවනා මාර්ගය දියුණු කරගන්න පුළුවන් වෙනවා මෙන්න මේක නිසා ඒ උතුම් භාවනා පිළිවෙත් මඟට අවතියෙනව කටයුතු කරන අපි සෑම දිනාටම ඒ ආරම්භ කරගෙන පවත්වාගෙන යන භාවනා මානසිකාර පෙළ නිනාවටපත් කරගන්න වැඩි කල නොගියලා පුළුවන්කම ලැබේවා ඒ සමත භාවනාවේ මුදුනටපත් වී <clears throat> සමත භාවනාවට අනුතුරුව විපස්සනා භාවනා ක්ෂේත්‍රයේ මුදුනටපත් වී සමත විපස්සනා භාවනාන යෝගයෙන් සදාංග විස්කම්බන වශයෙන් කෙලෙසුන් ජයගෙන කවදා නමුත් අපේ ඉන්ද්‍රිය බල බුද්ධංග මාර්ගාංග ශක්තිමත් බවට විසද සුවිසද බවට පමුණවාගෙන තමා අධිගම ප්‍රාර්ථනා කළ පමණින් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිසනසේ වදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියා ප්‍රාර්ථනා පිළිතුවා ගනිමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති සීලේක පීඨ ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you.